තෙරුවන් සරණයි. අද අපි කරණීය මෙත්ත සූත්‍රයේ ಗುಣ සම්බන්ධයෙන් දේශනා මාලාවක් කරගෙන යනවා. අද අපි ඉදිරිපත් කරන්නේ ඊළඟට අපිට කතා කරන්න තියෙන ගුණය ගැන. අපි මේ වෙනකොට සක්කෝ, උජු, සුජු, සුවච කියන ගුණ ටික සාකච්ඡා කරලා තියෙනවා. අද අපිට තියෙන මුරුදු ගතිය. ඒ ගැන කතා කරන්න. ඉතින් අපි මුලින්ම සඳහන් කරා මේ කරණීයමේත සූත්‍රයේ මේ මුලින්ම සඳහන් වෙන ගුණ ටික තියෙන්නේ ඇත්තටම තමන්ගේ අර්ථ කුසලය හොයාගන්න කැමති. තමන්ගේ ජීවිතයට අර්ථයක් එකතු කරගන්න කැමති. කෙටියෙන් කිව්වොත් නිවන කියන එක සාක්ෂාත් කරන්න කැමති කෙනෙක් ළඟ ඒකාන්ත වශයෙන්ම හදාගත යුතු තිබිය යුතු ගුණධර්ම ටිකක් මේ දේවල්. නිවන කෙසේ වෙතත් සාමාන්‍ය ලෞකික ජීවිතයක් අරගෙන යන්නත් සැනසීමෙන් ජීවිතයක් අරගෙන යන්නත් මේ ගුණධර්ම ටික අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේක සාමාන්‍යයෙන් කරණීය මෙත සූත්‍රය දානේ පිරිතක් වශයෙන් විතරයි සජ්ජායනය හෝ ශ්‍රවණය. එතනින් අපි නතර වෙලා ඇත්තටම මේක සජ්ජායනයෙන් හෝ ශ්‍රවණයෙන් නතර කරන්න තියෙන සූත්‍රයක් නෙමෙයි. පිරිත් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. පිරිත් වල තියෙන ගුණ ධර්ම ටිකක් අපි ඒවා අපේ ජීවිතයට එකතු කරගන්න තියෙන දේවල්. නමුත් සම්ප්‍රදායානුකූලව 90%කටත් වැඩිය බෞද්ධයෝ මේවා පිරිත ශ්‍රවණය සහ සජ්ජායනයට සීමා කරගෙන. ඒ නිසා ඒකෙන් විතරක් අර කෙටි ක්‍රමයකින් ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට ඇත්තටම හොඳම ආරක්ෂාව සැලසෙන්නේ මේ දේවල් Taman තුල ඇති කර ගැනීම. ඉතින් අද අපිට තියෙන මෘදු ගුණය ගැන සාකච්ඡා කරන්න මොකද්ද මුදු මෘදු කියලා කියන්නේ? මෘදු බව කියලා කියන්නේ තද බවට තියෙන තද ගතියේ විරුද්ධ ස්වභාවය. මනසේ තියෙන තද දරදඬු ස්වභාවයට තියෙන විරුද්ධ ගතිය තමයි මෘදු බව කියලා කියන්නේ. ඒ කියන්නේ ගුණයන් ගුණයට ධර්මයට ගරු කරන ගතිය, වන්දනීය ගතිය, නැමෙන ගතිය මේක තමයි මු르දු ස්වභාවය කියලා කියන්නේ. මේක අපි ධර්මයට සම්බන්ධව නම් බැලුවොත් අපි ධර්මය ගැන දන්න අය දන්නව ඇති සමහර විට අභිධර්මයේ තියෙනවා චෛතසික කාණ්ඩයේ චෛතසික දෙකක් කාය මුදුතා චිත්ත මුදුතා කියලා. මෙන්න මේකෙන් සඳහන් වෙන්නේ අර්ථ ගැන්වෙන්නේ මෙන්න මේ මුරුදු ගුණය. මේ දෙක මේ කාය මුදුතා චිත්ත මුදුතා කියන දෙක ඒ කියන්නේ මේ මුරුදු ගුණය ඒකාන්තයෙන්ම අත්‍යවශ්‍යයි හිත දියුණු කරන අයට අධ්‍යාත්මික මඟ යන අයට භාවනාවක් පුරුදු වෙන අයට අනිවාර්යෙන්ම අවශ්‍යයි මේක නැති වුණොත් වෙන්නේ තමන් කරගෙන යන බණ භාවනාව තමන් හිත හදන්න යන මේ අධ්‍යාත්මික මඟ මේ පුහුණුව හිර වෙනවා යම් යම් තැන්වලදී ඉදිරියට යන්න බැරි වෙනවා ඉතින් අපි කලිනුත් සුවච ගුණය ගැන විස්තර කරන දේශනාවේ සඳහන් කළා මේ සුවච ගුණය සහ මුරුදු ගුණය වගේම අනතිමානී. මේ ගුණ තුන එකිනෙකට අත්වල් බැඳගෙන යන්නේ. මේ ගුණ තුනෙන් එකක් හරි නැති වුණොත් ඉතුරු දෙකක් නැති වෙනවා. මේවයි විරුද්ධ අගුණ ටික අගුණ එකක් හරි ආවොත් ඉතුරු අගුණ දෙකක් එනවා. ඉතින් මේ ගුණ තුන එකිනෙකට බැඳිලා තියෙන්නේ වෙන් කරන්න අමාරුයි. යමෙක් ළඟ සූච ගුණය තියෙනවා නම් ඒකාන්තයෙන් එයා ළඟ මුරුදු අනතිමානී ගුණ තියෙනවා. එහෙම නැතුව තනිව මේවට හිට ගන්න බෑ. පවතින්නේ නැහැ. එතකොට අපි දැනගන්න ඕනේ මේ අපිට ඇත්තටම අවංකවම අවශ්‍ය නම් අධ්‍යාත්මිකව දියුණු වෙන්න අපිට ඇත්තටම අවශ්‍යයි නම් මේ ගමන අවංකවම යන්න. ඒ කියන්නේ අපි මේ අධ්‍යාත්මික මග යනවා කියන්නේ ලෝකෙට පේන කරන දෙයක් නෙමෙයිනේ. තමන්ගේ පුද්ගලික විමුක්තිය මුල් කරගෙන යන එකක්. ඒක හරහා තමයි අනිත් අයට සහනයක් එන්නේ. ඉතින් අවංකකම කියන එක මෙතෙන්ට අත්‍යවශ්‍යයි මේ ಗುಣ හදාගන්න. ඉතින් මෙතන තියෙන වඩා වැදගත් කාරණය තමයි ඇත්තටම මේ මුරුදු ගුණය කියන එක තියෙනවද නැද්ද කියන එක ගොඩක් වෙලාවට යෝගාවචරයට තනියෙන් හඳුන ගන්න අමාරුයි. ගොඩාක් වෙලාවට මේක පේන්නේ ඒ යෝගාවචරය ඇසුරු කරන ගුරුවරයාට. අනිත් අයට තමයි මේක පේන්නේ. මෙයා ළඟ මුරුදු ගතිය තියෙනවද නැද්ද කියන එක. ඉතින් සතිමත් බව කියන එක අපි නිතරම කියන සතිමත් බව කියන එක හොඳින් වැඩුණු සතිමත් භවයේ තියෙනවා මට්ටම් ඉතින් සත්‍යමත් බව කියන එක හොඳින් වැඩුණු කෙනෙකුට සහ ඊටාම දක්ෂ ඊටාම හොඳ අවංකකමක් තියෙන තමන්ගේ වරද බාර ගන්න කැමති චරිතයකට නම් තමන් තුළ මේ මුරුදු බව නැතිකම පේන්න ගන්නවා. එයාට ඒක හඳුන ගන්න පුළුවන් වෙනවා. ඒකට විශාල ශක්තියක් ඕනි. සාමාන්‍යයෙන් ඉතින් මේක තමන්ට පේන්නේ නැහැ. ගුරුවරයාට පේනවා. ගුරුවරයාට තේරෙනවා. එයා කමටහන වාර්තා කරන ස්වරූපයෙන්, එයා වචන පාවිච්චි කරන ස්වරූපයෙන් තේරෙනවා ගුරුවරයාට මෙයා ගාව මේ මුරුදු ගතිය කියන එක තියෙනවද නැද්ද කියන එක. ඉතින් තේරුම් ගන්න ඕනි දේ තමයි සම්පූර්ණයෙන්ම 100ට 100ක්ම මුරුදු අය කෙලෙස් ප්‍රහාණය කරන්න කලින් හොයාගන්න අමාරුයි. අපි ළඟ අඩු වැඩි වශයෙන් තමයි මේ මුරුදු ගතිය තියෙන්නේ. ඉතින් අපි දන්නවා නම් අපි ළඟ තවම එකම ක්ලේශයක්වත් ප්‍රහාණය වෙලා නැහැ කියලා. එහෙනම් අවංකව බාර ගන්න ඕනිනේ මේ මුරුදු ගතිය අඩු වැඩිතා අපි ළඟ තියනවා කියලා. ඒක බාරගත්තාම අපිට ලේසි ඉස්සරහට යන්න. ඉතින් මේ මුරුදු ගතිය කියන එක අපි දන්නවා බෞද්ධ භාවනාවේ බෞද්ධ අධ්‍යාත්මික මඟ සමත විපස්සනා කියලා කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙකටම මේක වැදගත්. සමත භාවනාව කරන අයටත් මේක අත්‍යවශ්‍ය ගුණයක්. විපස්සනා භාවනාව කරන අයටත් මේක අත්‍යවශ්‍ය ගුණයක්. ඉතින් අපිට තියෙන වාසිය තමයි සමත භාවනාවක් වුණත් විපස්සනා භාවනාවක් වුණත් අපිට දැනට ඉන්න මට්ටමින් මේක පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ළඟ දැනට මුරුදු ගතිය තිබුණා වුණත් නැති වුණා වුණත් අඩුවෙන් තිබුණා වුණත් නැතත් අපිට මේ ඉන්න තැනින් මේ වැඩේට බහින්න පුළුවන්. ඊට පස්සේ අපි මේක ටික ටික සීල භාවනා වශයෙන් සත්පුරුෂ ආශ්‍රයෙන් සත්පුරුෂයන්ට නිහතමානීව ගුරුවරයෙක් තියාගෙන මේ වැඩ කරගෙන යද්දී අපිට ටික ටික මේ මුරුදු බව හදා ගන්න පුළුවන් සහ මේ මග හරියට වැඩෙනකොට මේක ඒ ඒ සතිමත් භාවයත් ඉස්සරහින් තියාගෙන මේ වැඩ කරනකොට ඊට අනුයාතව මේ මුරුදු ගතිය, සුවච ගතිය, අනතිමානී ගතිය වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ අපිට මේ වැඩේට බහින්න මේක නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපිට අඩිය තියන්න පුළුවන් දැනට ඉන්න මට්ටමින් ඉස්සරහට යනකොට අපේත් අවංගකම තියෙනවා නම් අපිට මේ ಗುಣ හදා ගන්න පුළුවන්. එතකොට අපි මේකෙදි තව තේරුම් ගත යුතු පැත්තක් තියෙනවා. මේ මුරුදු ගතිය කියන එක අපි කියවනේ පිටායට පේන්නේ. කියන්නේ ගුරුවරයාට තමයි මේක දැනෙන්නේ. ඔව් මේක දැනෙන්නත් දැන් අපි සීලය සමත සීල දාන සීල භාවනාදී වශයෙන් මේ මග ඉස්සරහට යද්දි සත්පුරුෂ ආශ්‍රයත් එක්ක මේ ඉන්නකොට අපිට නැති මුරුදු ගතිය හදා ගන්න පුළුවන් කියලා අපි කිව්වනේ. එතකොට ඇත්තටම මේ සත්පුරුෂ ආශ්‍රය කියන එකේදී ගුරුවරයා එහෙම නැත්නම් සත්පුරුෂයෝ න්ට මගේ තියෙන මුරුදු ගතිය පේ අඩු වැඩි බව තේරෙනවා නම් එයාට පුළුවන් අපිට උපදෙස් දෙන්න මේක හදාගන්න. එතකොට ඇත්තටම මේ අපි ඇසුරු කරන සත්පුරුෂයා එහෙම නැත්නම් ඒ ගුරුවරයා ගොඩක් භාවනාව දියුණු වෙන කෙනෙක් කියන දෙයට ඇහුම්කන් දෙන්න පුළුවන් ගතිය තියෙන එයා අපිට වැඩිය ඉදිරියෙන් මේ මාර්ගය ප්‍රායෝගිකව පුහුණු කරපු කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි යාට තේරෙන්නේ තව කෙනෙක් ළඟ මේ සුවච ගති, මුරුදු ගති, අනතිමානී ගති නැති බව අඩු වැඩි බව තේරෙනවා එතකොට යාට. එනිසා අපි දැනගන්න ඕනේ ආශ්‍රය කරනකොට මේ මාර්ගය ප්‍රායෝගිකව පුහුණු කරපු සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න. ප්‍රායෝගිකව පුහුණු කරපු ගුරුවරයෙක් ආශ්‍රය කරන්න. මොකද ඒක තමයි අත්‍යවශ්‍යයෙන්ම වැදගත් වෙන්නේ. ඔබ පිළිගත්තත් නැතත් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑව දවසේ පටන් අද වෙනකන් අපිට මේ ධර්මය මේ විදිහට හරි මුණ ගැහුනේ ඇත්තටම මේක ප්‍රායෝගිකව පුහුණු කරපු අයගේ පිහිටෙන් තමයි. අංක 1 ප්‍රායෝගික පුහුණුව කියන එක මේක කර බැලීමේ ගුණය කියන එක නොතිබුණා නම් හුදු ධර්ම දැනුමින් විතරක් මේ වැඩ මේ වැඩේ කරන්න බෑ මේවා අපිට එන්නේ නෑ එහෙනම්. අපි දන්නේ නෑ නිකන් ඔහි අර ඉස්කෝලේ පොත් කියවනවා වගේ දැනුම විතරක් තියේවි. එතකොට අපි දැනගන්න ඕනේ දැන් අපි මේ මුරුදු ගතිය අධ්‍යාත්මික මග යන අයට අත්‍යවශ්‍යයි කියලානේ අපි දැන් සඳහන් කළේ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය පටන් ගන්නෙම තමන්ගේ අත්ත කුසලයේ කැමති කෙනා ළඟ තියෙන ඕනි ගුණයක් විදිහටනේ. ඇත්තටම මේ ආගම ධර්මය කියන එක පැත්තකින් තිව්වත් මේ මුරුදු ගතිය කියන එක වටිනා සමාජ ධර්මයක් විදිහටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද පිරිසක් එක්ක සාකච්ඡා කරන්න, සුහදව කටයුතු කරන්න, හොඳ හිත තියාගන්නත් ඇත්තටම මේ සුවච මුරුදු අනතිමානී ගතිය අත්‍යවශ්‍යයි. ඒවා නැති වුණොත් ආගම පැත්තකින් තියුවත් අපිට මේ සමාජයේ සම්බන්ධතාවත් හරියට කරගෙන යන්න බැරිකම බැරි වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ මුරුදු ගතිය කියන එක වයසට යන්න යන අඩු වෙනවා කියලා සාමාන්‍යයෙන් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් අධ්‍යාත්මික ගුරුවරු පවා ඒක දන්නවා මේ තද ගති වැඩි අනුන් කියන දෙයට ඇහුම්කන් දෙන ගතිය අඩු වෙනවා වයසට යන්න යන මොකද ඒගොල්ලෝ බොහෝ කාලයක් ජීවිතේ ජීවත් කරවලා ලද අත්දැකීම් මති මතාන්තර ඔළුවේ දාගෙන ඒව තමයි විශ්වාස කරන්නේ. ඒව බැහැර කරන්න අකමැති ගතියක් එනවා මේ වයසට යන්න යන්න. මෙන්න මේ නිසා තමයි ධර්මයේ තියනවා වයසට ගිහිල්ලා පැවිදි කරන්න එච්චර අනුමැතියක් දෙන්නේ නැහැ සාසනේ. බුදුරජාන් වහන්සේ ජීවමාන කාලෙත් ඒ වයසට ගිහින් පැවිදි වෙන අයට කියන්නේ බුද්ධ පබ්බචිත කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒ නමක් දීලා තියෙන ඇත්තටම හික්මවන්න හරි අමාරුයි. වයසට ගිහින් පැවිදි වෙන අය වුණත් හික්මවන්න හරි අමාරුයි. ධර්මයට එන අය වුණත් හික්මවන්න හරි අමාරුයි. මොකද බොහෝ වෙලාවට වයසට ගිහිල්ලා පැවිදි වුණත් සමහර වෙලාවට තමන්ට ගුරුවරයා විදිහට ආධ්‍යාත්මික ගුරුවරයා විදිහට සත්පුරුෂයෙක් විදිහට ආශ්‍රය කරන්න ලැබෙන්නේ සමහර විට ගොඩක් වයස නැති තරුණ කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අර වයසට ගිහිල්ලා එන අය ලෑස්ති නැහැ මේ තරුණ කෙනා ඉදිරියේ වයසින් අඩු කෙනා ඉදිරියේ නැමෙන්න. මුරුදු වෙන්න. ඒක එතනදී ඒගොල්ලෝ බලන්නේ අර ඒගොල්ලන්ගේ මානසික වර්ධනය නෙමෙයි බාහිරින් පේන වයස් පරතරය බලලා තමයි කටයුතු කරන්නේ. ඉතින් ගොඩාක් අමාරුයි මේ සාසනේ වුණත් වයසට ගිහින් පැවිදි වෙන අය හික්මවන්න හරිම අමාරුයි. ඒගොල්ලෝ ලෑස්ති නැහැ නැමෙන්න. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ තමයි හරි. මේ පොඩි උන් මොනවද දන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි වර්තමානයේ වුණත් ආරණ්‍ය සේනාසනවල ගොඩාක් වෙලාවට මේ ප්‍රායෝගික පුහුණුවක් තියෙන ගොඩක් තැන්වල වයසකට වයසට ගියයි මහාන කරන්නේ නැහැ ඇත්තටම. යම්කිසි වයස් පරතරයක් දෙනවා ඒගොල්ලෝ. මෙන්න මේ කාලෙන් එහා අපි මහාන කරන්නේ නැහැ කියලා මේක කරන්නේ මේක දන්න නිසා මේගොල්ලෝ. ඉතින් ප්‍රායෝගික පුහුණුවක් අත්‍යවශ්‍යයි නම් අපි දැනගන්න ඕනේ මේ තරුණ වයසේ භාගතුන් වහන්සේ පවා දේශනා කළේ කලු කෙස් තියෙන භද්‍ර යෞවන වයසේ කාමයේ බුද්ධි විඳින්න පුළුවන් වයසේ හයිය හත්තිය තියෙන වයස තමයි අපිට මේක කරන්න පුළුවන් කියලා. මොකද අපි සාමාන්‍යයෙන් ජන සමාජයේ කතාවක් තියෙන්නේ වේලිච්ච කෝටු නමන්න බෑ නමන්න ගියොත් කැඩෙනවා කියලා. ඔව් කෝටුවක් නමන්න නම් අමු කාලේ මට සිරුටු කාලේ කියන්නේ මෙලෙක කාලේ ලදරු කාලේ ලදරු වෙලාවේ තමයි ඒක නමන්න ඕනේ. ගහක් වුණත් එහෙමයි. ඉතින් ඒක එන්න එන්න මෝරන්න මෝරන්න අර මුරුදු ගතිය අඩු වෙලා තද ගති වැඩි වෙනවා. මොකද සමාජයේ මති මතාන්තරත් එක්ක. හැබැයි අවංකවම මේකෙන් අදහස් වෙන්නේ වයසට ගිය අයට පැවිදි වෙලා කටයුතු කරන්න බෑ, හිත හදන්න බෑ කියලා. සමහර අය ඉන්නවා අවංකව නිහතමානීව මේ වැඩේට බහින අය. ඒගොල්ලෝ දන්නවා අපිට මෙහෙම තදගති වැඩි, අපි මෙහෙම මති මතාන්තර දරාගෙන ඉන්නේ කියන මේක බාර ගන්න පුළුවන් කෙනාට මේක කරන්න පුළුවන්. ඒක බාර ගන්න කැමති නැති ගතිය තමයි මෙතන බලපාන්නේ ගොඩක්. ඉතින් මේක වයසට යන්න යන වැඩි කිව්වත් අද ඉන්න ගොඩාක් තරුණ අයටත් මෙදිවි අයටත් මේක සෑහෙන්න තියෙනවා. හේතුව අද මේ තොරතුරු තාක්ෂණය කියන එක උප්පරිමේට ගිහිල්ලා ඉතින් ඒකෙන් ගොඩක් අය තද ගති වැඩි වෙලා මම කිව්වනේ මේ සුවච මුරුදු අනතිමානී ගති එකට යන්නේ කියලා. එතකොට අර දැනුම කියන එක වැඩි වුණාම නොදැනම මාණය කියන එක එනවා. ආපු ගමන් කීකරු ගතිය නෑ මුරුදු ගතිය නෑ. ඉතින් අපි මේක අවංකව නිහතමානීව බාර ගන්න ඕනේ. අපිට ඉස්සරහට යන්න ඕනේ නම් ලෞකික පැත්තෙන් වුණත් ලෝකෝත්තර පැත්තෙන් වුණත් කොහොම වුණත් මේ ගුණය අවශ්‍යයි. ඉතින් මේ මම අර මුලින් සඳහන් කරා වගේ මේ මුරුදු ගතිය නැති වෙනවා නොයේක් දෘෂ්ටි සහ මතවාදාවාම වගේම හිතට මානය කියන එක ඇතුල් වුණාට පස්සේ මේ තද ගතිය කියන එක එනවා නැමෙන්නේ නැති ගතිය කියන එක එනවා ගරුසරු කිරීමේ ගතිය නැතුව යනවා වන්දනීය ගතිය නැතුව යනවා ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරව සංප්‍රයුක්ත බව නැතුව යනවා ඉතින් අපි චුට්ටක් තේරුම් ගන්න ඕනි ඇත්තටම ගොඩක් අයට මගේ මේ channel එකේ වරදක් පෙන්නලා දුන්නාම බාර ගන්න ලෑස්ති නෑ ගොඩාක් අයට මේ පෙනි පෙනි ඒ අයට පේන්නේ ඒක ඉතින් ඒ එන්නේ අර තමන් ගත්තු දෘෂ්ටිය මතවාදය අතහරින්න කැමති නෑ එතන තියෙන අඩුවක් තියෙන්න පුළුවන්ද කියලා අඩියක් පස්සට තියලා බලන්න ලෑස්ති නෑ. එහෙම එතනදී ගොඩක් අය හිතන්නේ මේක මේ මේ මුරුදු ගතිය කියන එක මේ කොන්ද පණ නැති ගතියක්, නිවට ගතියක් කියලා. එහෙම එකක් නෙමෙයි. මේක ඊටාම ශ්‍රේෂ්ඨ ගුණයක්. ඉතින් ඒ නිසා අපි තේරුම් ගත යුතුයි සීල සමාධි ප්‍රඥා කියන මේ අනුපූර්ව ප්‍රතිපදාව ඉස්සරහට යනවා මේ සුවච මු르දු අනතිමානී ගුණ නොසලකා හැරලා යන්න බෑ. කවුරු හරි ඒව නැතුව මේ වැඩේ කරන්න පුළුවන් කියනවා මතක තියාගන්න පාර වැරදිලා. කාට හරි කවුරු හරි කියනවා මේ සුවච ගතිය, මුරුදු ගතිය, අනතිමානී ගතිය නැතුව මේ ප්‍රතිපදාව පුහුණු කරන්න පුළුවන් කියලා එයා භාගතුන් වහන්සේට විරුද්ධව කටයුතු කරන කෙනෙක්. මොකද මේ බුද්ධ වචනය කියන්නේ. ඉතින් ඒ නිසා ඒකට හේතුව තමයි ඇත්තටම මේ මුරුදු අනතිමානී සුවච ගති නැති වුනහම එන තද ගති නිසා එයාගේ ಗುಣ වැඩෙන්නේ නැතුව යනවා. මොකද අපි දන්නවා ඕනම බිමක ඕනම බීජයක් රෝපණය වෙන්න ඒ පස ඉස්සෙල්ලා සකස් කරන්න ඕනේ මුරුදු මොලොක් කරලා. විශේෂයෙන් කුඹුරක් හදනකොට බලන්න මොනතරම් වැඩ ටිකක් කරනවද කියලා කුඹුර සකස් කරන්න. මේ වී ඇටයක් වෙනුවෙන් ඒ මොකද ඒ ඒ වගේ කලල් මඩ හැදුවේ නැතිනම් කුඹුර ඒ විදියට හරියට හැදුවේ නැතිනම් ඒ පස වී ඇටේ පැලවෙන්නේ නැහැ. මු르දු ගතිය තියෙන අනතිමානී ගතිය තියෙන කීකරු ගතිය තියෙන තැනක තමයි ගුණය කියන එක රෝපණය වෙන්නේ. මුල් අල්ලන්නේ. එතකොට තමයි මුලක් යටට கிඳා බහැලා ඒ ගුණේ ශක්තිමත්ව වැඩෙන්නේ. ඉතින් මේකට අපේ ලොකු සායන්හන්සේ හරි ලස්සන උපමා ටිකක් කියලා තියෙනවා. උන්වහන්සේ කියනවා එක තැනක මේ මහා කටු පඳුරු සහිත කටු කොහොල් සහිත පාරක අපි කැලෑවක හැම යද්දි මහා කටු කොහොල් සහිත කටු පඳුරු සහිත බාධක සහිත පාරක හැප්පිලා යන්න බෑනේ. ඒකට උන්වහන්සේ කියන්නේ හුළඟකට ඊටාම ලේසියෙන් අස්සෙන් රිංගලා අරවට හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන්. හැබැයි හමුදාවක් වගේ ආවොත් හමුදාව සාමාන්‍යයෙන් නීතියකට මාච් පාස්ට් එකක් කරනවා වගේ කෙලින් යන්න ගියොත් යන්න බෑ. හැප්පෙනවා අරකේ තුවාල වෙනවා. හරි අමාරුයි ඉස්සරහට යන්න බෑ. හුළඟක් වගේ වෙන්න ඕනේ එතනදී. එතකොට තමයි අපිට මේක මේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. හරියට තව උපමාවක් කියනවා මේ වතුර වගේ. වතුර කෑ ගහන්නේ වතුර තිබුණේ රවුම් වාදනයක නම් එයා ඊළඟට දානකොට එයා ඉල්ලන්නේ මට රවුම් වාදනයක්මයි ඕනේ මං රවුම් වාදනයක හිටියේ. එහෙම කියන්නේ එයා ඊළඟට දැම්මොත් හතරස් වාදනයකට එයාගේ වාදනයේ හැඩේ අරගෙන ලස්සන්ට ඉන්නවා. වතුර වගේ මුරුදු ගතිය තියෙන කෙනා කොතනටද වැටෙන්නේ? එතන ඒ අනුව අනුකූලව එයා හැඩ ගැහෙන්න දන්නවා. ගොඩාක් වෙලාවට මෙන්න මේවා බලපානවා අධ්‍යාත්මික මග යන අයට. මම මේ චෝදනාවක් කරනවා නෙමෙයි ඔබ කැමති නම් හික්මෙන්න බාර ගන්න පුළුවන්. ගොඩාක් වෙලාවට ස්ථානවලට යනවනේ. අපි ගොඩාක් වෙලාවට භාවනා මධ්‍යස්ථානකට වගේ ගියාට පස්සේ අපිට අවශ්‍යයි නම් වැඩේ කරගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ භාවනා මධ්‍යස්ථානයට ඇතුල් වෙනකොට දොරටුව ළඟින් මේ වෙනකොට අපි ළඟ තිබුණු මති මතාන්තර අපි ළඟ තිබුණු කාලසටහන් අපි ළඟ තිබුණු දෘෂ්ටි අපි ළඟ තිබුණු සියල්ල අතහැරලා මොකවත් දන්නේ නැති මිනිස්සෙක් වගේ අතෙන්ට ඇතුල් වෙන අපිට හැකියාව තියෙනෝනේ ගිහිල්ලා එතන තියෙන කතිකාවතට අනුව කටයුතු කරන්න පුළුවන් හැකියාව අපිට තියෙනෝනේ අපි යනවනම් එතන තියෙන කතිකාවට විරුද්ධව අපේ කතිකාවතක් දාන්න අපේ අදහසක් දාන්න එයාට එතන කටයුතු කරන්න බෑ. අපිට පුළුවන් වෙන්න ඕනේ මොකද අපි යන්නේ අනුන්ගේ තැනකට. අපි යන්නේ වෙන තැනකට. එතකොට අපිට බලන්න ඕනේ එතෙන්ට ගිහිල්ලා එතන තියෙන ප්‍රතිපදාවට ෆික්ස් වෙන්න පුළුවන්ද කියලා. එහෙම කටයුතු කරගෙන යනකොට අපිටම තේරෙනවා නම් ඒක වැරදි කියලා වහම අයින් වෙන්න ඕනේ. අපිට අපිට කියන්න බෑ එතන වෙනස් කරන්න කියලා. අපි ගොඩාක් වෙලාවට යන්නේ බාහිරේ වෙනස් කරන්න. ගොඩාක් අයගේ අදහස් වලින් තේරෙනවා මේ ඒගොල්ලෝ ලෝකේ අල්ලගෙන තමයි දඟලන්නේ. ලෝකේ වැරද්දක් නැහැ. භාග්‍යතුන් වහන්සේ කොහෙවත් කියලා තියෙනවද? Tamanට නිවෙන්නේ ලෝකේ හදන්න කියලා. කොහෙවත් කියලා නැහැ. භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලෙත් ඔය වගේ පරස්පර විරෝධී අදහස් දරපු අය සාසනෙත් හිටියා, සාසනෙන් පිටතත් හිටියා. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ විදිහට ඒ අයව හික්මවන්න උත්සාහ කළාට භාග්‍යතුන් වහන්සේ කියලා නැහැ තමන්ට නිවන් දකින්න, තමන්ට සැනසීමෙන් ඉන්න, තමන්ගේ කෙලෙස් ප්‍රහාණය කරන්න මේ ලෝකේ හදන්න කියලා. තමේ ඇතුලේ තමයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ තව තැනකට ගිහාම වතුර වගේ ඉන්න. ඒ ඒ ඒ අණුව ගලණය වෙන්න. ෆ්ලෝ එකත් එක්ක ෆ්ලෝ වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ලස්සන වචනයක් මට මතක් වුණා. ෆ්ලෝ වෙන යම්කිසි ගලණයක් තියෙනවා මේ ලෝකේ මේ සබහාදාමේ. ඒ ගලණයත් එක්ක අපිටත් ගලන්න පුළුවන් නම් ඒ ඒකට එකතු වෙලා හැබැයි ඒ කියන්නේ මේ වැරදි කරනකොට වැරදි කරන්න යනවා කියන එක නෙමෙයි. මිනිස්සු හරි ලස්සනට ටක් ගාලා අල්ලනවා වැරදියට මේවා. අපි කියන්නේ ෆ්ලෝ එකත් එක්ක ෆ්ලෝ වෙන්න පුළුවන් වෙන නැලීම් ගැටීම් නැතුව. එතන නිවන. දැන් භාග්‍යතුන් වහන්සේ වුණත් රහතන් වහන්සේලා ජීවත් වෙන්නේ මේ ලෝකෙමනේ. භාග්‍යතුන් වහන්සේට හෝ රහතන් වහන්සේලාට ආර්යයන් වහන්සේලා ජීවත් වෙන වෙන ලෝකයක් නැහැනේ. මේ ලෝකෙමයි අපිත් එක්කමයි කෙලෙස් සහිත අය එක්කමයි ඉන්නේ මේ හැලහැප්පීම එක්කමයි ඉන්නේ උන්වහන්සේලා ලෝකෙ සුද්ධ කරන්න ඉල්ලන්නේ අතීතයේ ත්‍රිපිටකය හරියට පරිශීලනය කරා වුණත් හොයාගන්න පුළුවන් මේ රහතන් වහන්සේලාට වෙලා තියෙන දුක් ගැහැට මිනිස්සු කරලා තියෙන දේවල් ඒත් ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේලා ඒක හදන්න යන්නේ නැහැ. ඒ නිසා අපි ඒක දැනගන්න ඕනේ. එතකොට ඇත්තටම මේ මූර්ධු කීකරු අනතිමානී ගති තියෙනකොට මායාවෙන් වුණත් බේරලා යන්න පුළුවන් හැකියාව තියෙනවා යාට. මාර බාධක එනකොට, කලබල එනකොට, ප්‍රශ්න එනකොට. ඉතින් මේකට අපේ ලොකු සාංශේ තව උපමාවක් කියනවා ලංකාවේ ඉන්දියාවේ 3 wheel driverලා කොහොමද 3 wheel එක drive කරන්න කියලා බලන්න කියනවා. ලංකාව ඉන්දියාව වගේ රටවල් වල ලොකුවට මේ වාහන නීති ලොකුවට බලන්නේ නැහැ. ට්‍රැෆික් එකක් එහෙම තිබ්බොත් වාහන තදබදයක් තිබ්බොත් ගොඩක් වෙලාවට ත්‍රී wheel driverලා කරන්නේ මොකද්ද? කොහින් හරි පුංචි හරි ඉඩක් තිබ්බොත් එතනින් දාලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගමන ගියා. චරුචුරු නෑ. මට කෙලින්ම යන්න ඕනේ වාහනේ අයින් කරන්න. මට මේක අයින් කරගන්න බෑ. ඒව නෑනේ ඒගොල්ලන්ගේ. පොඩ්ඩක් ඉඩ තිබ්බද එතනින් දැම්ම ගියා. අන්න ඒ වගේ වෙන්න ඕනි කියලා තමයි අපේ ලොකු සංසය කියන්නේ. ඔව් අපිට තියෙන්න ඕනේ ඒ ගුණේ. මේ අපි ගමනක් යනවා නම් ඉස්සරහට මහා බාධකයක් තියෙනවා නම් මේක හැප්පිලා ඔළුව හප්පගෙන ඒ එන්නේ අර මාණය, අකීකරු ගති, මුරුදු ගති නැති අයට තමයි එහෙම හැංගීම් එන්නේ. එතකොට එයාලට එතන එතනට එන්නේ නැහැ මේ කීකරුව පොඩ්ඩක් නැමිලා මෙලෙක් වෙලා මුරුදු වෙලා මේකෙන් මගහැරලා ගිහිල්ලා අපේ ගමන යන්න. එහෙම ගතිය එන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මගේ ගමන යන්න තියෙන ලොකුම බාධාව මේ ඉස්සරහින් තියෙන ගහ, මේ ඉස්සරහින් තියෙන වාහනේ, මේ ඉස්සරහින් තියෙන පර්වතේ නෑ. බාධාව තමන්ගේ හිතේ තියෙන ආකල්පය විතරයි. අරක ස්වභාවිකයි. අර ගහ හෝ අර වාහනේ හෝ අර ගල හෝ ඒ ඒක ස්වභාවිකයි. ඒ ස්වභාව දහමේ ස්වභාවිකත්වයක් එතන තියෙන ස්වභාවික ගලණයක් තියෙන්නේ. අපේ හිතේ තියෙන ආකල්පය තමයි අපිට එතනින් යන්න ප්‍රශ්නයක් හදලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ ක්‍රම හරියට අහු වුණාට පස්සේ තේරෙනවා ඇත්තටම මේ ලෝකේ ප්‍රශ්න කියලා දෙයක් නැහැ. ප්‍රශ්න කියන ඒවා ඔක්කොම අපි හිතින් හදාගත්තු දේවල් කියලා. අපේ ආකල්පමය දෝෂයක් තියෙන්නේ. මේ ලෝකේ ප්‍රශ්න කියලා දෙයක් නැහැ ඇත්තට. මේ නිසා තමයි රහතන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේට වුණත් මේ ලෝකේ අපිත් එක්කම ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද ප්‍රශ්නේ තියෙන්නේ අපි ළඟ, උත්තරේ තියෙන්නේ අපි ළඟ. ඒ නිසායි මේක ඇතුළතට ඇතුළතත් එක්ක තියෙන ගනුදෙනුවක් කියලා කියන්නේ. Taman එක්ක තියෙන ගනුදෙනුවක් කියලා කියන්නේ ඒකයි. ඒක තේරුණාට පස්සේ හරි ලේසි මේ ගමන අපිට යන්න. එතකොට අපි උත්සාහ කරන්න ඇත්තටම අවංකකම කියන ගතිය මෙතනදී අත්‍යවශ්‍යයි අපිට මේ වැඩේ කරගෙන යන්න. එතකොට මේ මුරුදු ගතිය තියෙන අයට ඕනම වැඩක් හරි ලස්සනට සකස් කරලා පිළිවෙලකට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒගොල්ලෝ ළඟ මේ ಗುಣ තියෙනවා. මේ මුරුදු ගතිය තියෙන හඳුන ගන්න පුළුවන් ලක්ෂණ තමයි ඒවා. වැඩේක හැඩයක් තියෙනවා. ඒගොල්ලන්ට පිළිවෙලකට නීට් එකට වැඩ කරන්න පුළුවන්. ඒකට කීකරු ගතිය, මුරුදු ගතිය, අනතිමානී ගතිය මේ ඔක්කොම ඕනේ. එතකොට ධර්මයේ එක තැනක සඳහන් වෙනවා මේ සකස් කරලා වැඩ කිරීමේ ගතිය නිසා විශේෂයෙන් දන් දීමේදී. දන් දෙන ආකාර ගොඩාක් තියෙනවා. එක එක තැන්වල අපි සාමාන්‍යයෙන් දානය කියලා ඔය දැනගත්තට ඇත්තටම මිනිස්සු හරියට මේ ගැන දන්නේ නැහැ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දානය ඊටාම අමාරු දෙයක් කියලා. ඒක අමාරු වෙන්නේ කොහොමද කියලා මිනිස්සු දන්නේ නැහැ. දන් දෙනකොට තියෙනවා ආකාර කිහිපයක්. ඒක ඒක එකක් තියෙනවා සක්කච්ඡාකාරීව දන් දෙන්න ඕනි කියලා. ඒ කියන්නේ සකස් කරලා දන් දෙනවා කියන එක. පිළිවෙලකට දන් දෙනවා කියන එක. ඒ කියන්නේ මේ අපි කරන කුසලයට, අපි කරන දානමය කුසලයට ගෞරවය ඇතුව, අපි දන් දෙන කෙනාට, දාණය ලබන කෙනාට ගෞරවය ඇතුව, වන්දනීය ගතිය ඇතිව අපි දානයක් දෙනවා නම් මේකට තමයි අපි කියන්නේ සකස් කරලා දන් දෙනවා කියලා. එතකොට ධර්මයේ සඳහන් වෙනවා මේ මේ තමන් ළඟ තියෙන මේ <hesitation> මුරුදු ගතියත් එක්ක තියෙන මේ සකස් කර කටයුතු කිරීමේ ගතිය කුසලයට අදාළව නිසා එයාට සංසාරයේදී මේ තමන්ට ලැබෙන පිරිස තමන්ගේ වචනයට ඇහුම්කන් දෙන පිරිසක් බවට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. දෙපාරක් කියන්න ඕනේ. සුවච ගතිය එනවා. ඒ කියන්නේ මෙයා ගාව මුරුදු ගතියයි අනතිමානී ගතියයි තියෙනවා කියන එක. පෙර අපිට අපි ඇසුරු කරන අය අපේ වචනයට ඇහුම්කන් දෙනවා නම් අපේ වචනයට නැමෙනවා නම් සුවචයි නම් මුරුදු ගතිය තියෙනවා නම් ඒ කියන්නේ එහෙම පිරිසක් අපිට ලැබෙන්නේ අපේ පෙරපිනට. අපිටත් පිනක් තියෙනුනේ අපේ පිරිසට අපේ පිරිස එහෙම වචනයට අවනත වෙන පිරිසක් බවට පත් කරගන්න. ඉතින් අපිට එහෙම පිං නැහැ. ලොකුවට නැහැ. ඒ නිසායි ගොඩක් අය අපිට විරුද්ධ වෙනවා අපි කියන දෙයට. අපිට අර පින සාර්ථකව නැහැ. ඒ නිසායි භාග්‍යතුන් වහන්සේ කෙනෙක් සංසාරේ බුදු බව පිණිස ওই තරම් පාරමී පුරන්න ඕනි කියන්නේ නිකන් නෙමෙයි. මිනිස්සු පාරමී කියලා දන්නේ මේ මතු පිටින් දෙයක්. මොකද බුදු වෙනවා කියන්නේ මේ මුළු විශ්ව ධාතුවම අත මෙටට ගත්තා වගේ දන්න තත්වයකට මනස ගන්න ඕනේ. ඊට පස්සේ උන්වහන්සේ විශ්ව දහමක් ලෝකෙට දේශනා කරන්න ඕනේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් වැඩි පිරිසක් ඒක තමන්ගේ වචනයට අවනත වෙන පිරිසක් බවට පත් වෙන්න ඕනේ. වැඩි පිරිසක් තමන් කියන දේ අහන තැනට එන්න ඕනේ. ඒ නිසා විශාල වශයෙන් පාරමී සම්පූර්ණ විය යුතුයි මහ බෝසත් කෙනෙකුට. නැත්තම් උන්වහන්සේ බුදු වෙලා ලෝකෙට බණ කියයි කවුරුවත් අහන්නේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරණ කාලේ හිතුවලු කවුරු හරි කෙනෙක් උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්නේ නැත්නම් පාරමී පුරණ කාලේ වරද්ද ගන්න එපා. තමන්ගේ වචනයට ඇහුම්කන් දෙන්නේ නැත්නම් තමන්ට නිහතමානී ගති පෙන්වන්න නැත්නම් තමන්ට මුරුදු මොළොක් ගති පෙන්වන්න නැත්නම් ඒක ඒ කෙනාගේ වරද නෙමෙයි මේක මගේම වැරද්ද කියලා මමමයි නිවැරදි වෙන්න ඕනි කියලා භාග්‍යතුන් වහන්සේගේ පැත්තටම අවධානය දීලා භාග්‍යතුන් වහන්සේ තමයි උත්සාහ කරේ හැදෙන්න කියලා ධර්මයේ සඳහන් වෙනවා. හැම පාරමිතාවකටම මෙහෙම පැත්තක් තියෙනවා. මිනිස්සු දන්නේ නැතුණාට ලෝකේ කරන හැම වැරැද්දකටම වැරදිකාරයා මමයි කියලා හිතලා ලුභාග්‍යතුන් වහන්සේ පාරමී පිරුවේ. ලෝකේ මොන වැරැද්දක් කෙරුවත් මේකට මම තමයි වැරදිකාරයා. ඒවා එක එක එක එක වැරැද්දට හරි ලස්සනට ගලපන්න තියෙනවා. ඉතින් එහෙම හිතුවලු භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා අපිටත් හිතන්න පුළුවන් කවුරු හරි මගේ වචනෙට ඇහුම්කන් දෙන්නේ නැත්නම් මම කියන දේ අහන්නේ නැත්නම් ඒකට කීකරු නැතිනම් මුරුදු ගති නැතිනම් නිහතමානී ගති නැතිනම් මේක මගේම දෝෂේ මට පින මදි එනිසා මමමයි හැදෙන්න ඕනේ මගේ ළඟ මේ සකස් කිරීමේ ගති ටික තිබිලා නැහැ මෙහෙම පිරිසක් ලැබෙන්න මට පින් මදිකමක් තිබිලා තියෙනවා කියන එක හදා හිතලා තමන්ම නිවැරදි වෙන්න කියලා කියන්නේ එතකොට බලන්න කොච්චර ලේසිද කියලා අපිට හිත හදන්න කවුරු හරි මට අකීකරු වෙනවා නම් ඒත් මගේ තමයි වැරද්ද. කවුරු හරි මට මං කියන දෙයට මුරුදු ගතිය ඇතිව නිහතමානී ගතිය ඇතිව පිළිගන්නේ නැත්නම් ඒක එයාගේ නෙමෙයි මගේම දෝෂේ. හරි ලේසි. එතකොට අපි පැටලෙන්නේ අලුත් කර්මවලට. අපිට ඉක්මනින් ලේසියෙන් සසර ගමනින් අයින් වෙන්න පුළුවන් මානසික සහනයක් ලැබෙනවා. ඉතින් එහෙම පැත්තක් උත් ධර්මයේ තියෙනවා. මේ මුරුදු ගති සහ කීකරු ගති අනතිමානී ගතිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන. ඉතින් මේ අපිට මේ භාවනාවකදී අධ්‍යාත්මික මග යද්දී මේක ඇත්තටම අත්‍යවශ්‍යයි. මොකද ගොඩක් වෙලාවට මුරුදු ගතිය නැති කෙනෙකුට භාවනා කරද්දී මොන අත්දැකීම ආවත් මොන විදිහේ එක්ස්පීරියන්ස් එකක් භාවනාවෙන් ලැබුණා හිතට සතුටක් එන්නේ ගොඩක් අයට. ඒකේ මොකක් හරි සැකයක් කරනවා ඒ භාවනා අත්දැකීමට. මට වැරදිලාද? මේක හරිද? මේකට මොකද්ද කරන්නේ? ඇයි අරහෙම උනේ මෙහෙම උනේ? සතුටක් ඉන්නේ මේ ඉන්නේ නැත්තේ මුරුදු බව නැති නිසා. භාවනාවේදී මොනවා වුණත් හිත කරදර ගන්නවා. ඒ ඒ තමන්ටම මුරුදු නැතිකම නිසා. තමන්ට තමන් තුළම තමන් කෙරෙහි තමන් තුළම මුරුදු ගතියක් නැහැ. ඉතින් මේක මේ පුහුණුව දිගින් දිගට අත නෑර කරාම තමයි මේ පුංචි පුංචි වැරදි පවා කැඩිලා යන්නේ. එතකොට මේ මුරුදු ගතිය ආපු කෙනෙකුට තේරෙනවා පැයක පරයන්කයකට ගියාට පස්සේ හිත නන්නත්තර වුණත් හරියට අපේ ලොකු සාංශේ උපමාවක් කියනවා පුවක් මලක් පොලේ ගැහුවාම සීසීකට විසිරලා යනවනේ. ඒ වගේ සමහර වෙලාවට අපේ හිත සමහර පරයන්කවලදී. ඒත් මේ මුරුදු ගතිය තියෙන කෙනා හිතනවලු කමන්නේ අඩු ගානේ මේ පැයේදී මගේ සීලය හොඳින් ආරක්ෂා වුණානේ. එකම සිල්පදයක්වත් බින්දෙන්නේ නැතුව උප්පරිම හොඳින් මේ පැයේ මේ ඇස් පියාගෙන අතක් පිට අතක් තියාගෙන මේ පැයක් භාවනා කරන්න මේ කය නිශ්චල කරපු වෙලාවේ මගේ අතින් සීලේ දශමයක්වත් paludu වෙලා නැහැ. අඩු ගානේ ඒකත් මට ඇතිනේ. මොකද අපි එහෙම නැතුව අවදියෙන් ඉන්න වෙලාවකට සිහිය නැති වුණොත් ඕනෙම වෙලාවක අපේ සීලය paludu වෙන්න පුළුවන්. ඉතින් මේ මුරුදු ගතිය තියෙන කෙනා හිත කරදර ගන්නෙ නෑ, චරුචරු ගන්නෑ, තියෙන දෙයි වාසි පැත දැකලා එයා හිත සතුටු කරගෙන ප්‍රබෝධමත්ව ඉස්සරහට යනවා. ඉතින් තමන් කෙරීමේ මුරුදු ගතිය නැති කෙනා මොනවා වුණත් එයාට මදි. සෑහීමක් නැහැ. භාවනාවේ මොනවා වුණත් අවුලක්. ඉතින් මේ මුරුදු ගතිය තිබුණාම තමයි ඇත්තටම හිතේ ප්‍රීති ප්‍රමෝද කියන මේ ගති පහළ වෙන්නේ. එතකොට එයාට එයාගේ මනස නිකම්ම මෙලෙක් වෙනවා. හරි ලේසි ඊට පස්සේ මේ වැඩේ කරන්න. එතකොට කය වචන දෙකේ මෘදු බවත් මේකට බලපානවා. ඊටසේ කය වචන දෙකේ මෘදු බවත් හිතේ මෘදු බවත් මේ ඔක්කොම එකට අනුයාත වෙලා එයාට හරි ලේසි ගතියක් යනවා භාවනාව ඉස්සරහට කරගෙන යන්න. මේ අපේ ලොකු සංසය තව උපමාවක් කියනවා මේ දූවිලි සහිත පාරක කටු ඉත්තක් ඇදගෙන යනකොට මොකද්ද වෙන්නේ? ඒ ඒ ඒ පාර සීරිලා යනවා විශාල දූවිලි ප්‍රමාණයක් අවුස්සගෙන. මුරුදු ගතිය නැති වුනහම භාවනාවත් ඔන්න ඔය වගේ කියනවා. මේ ගති නැති වුනහම හරි කටුකයි හරි රූක්ෂයි සැනසීමක් නැහැ. ඉතින් ඇත්තටම මේ මුරුදු ගති ආවහම විනාඩි 5ක පරයන්කයකට ගියත් එයාට ලෝකෙම හම්බ වුණා වගේ සතුටක් එනවා. ඒ සතුට එයාට භුක්ති විඳින්න පුළුවන් ක්‍රමය ක්‍රමය දන්නවා. ඒක හරහා තමයි ඇත්තටම ඉස්සරහට අපේ මේ භාවනාව කියන එක අධ්‍යාත්මය කියන එක ඉස්සරහට තල්ලුවක් වෙන්නේ. අපි දැන් ඉන්න මානසික මට්ටම ඊළඟ මොහොතේ සපෝට්. ඒ මොහොතේ තියෙන මානසික මට්ටම ඊළඟ මොහොතේ සපෝට්. එහෙම තමයි මේක ඉස්සරහට යන්නේ. එතකොට මේ හැම දෝෂයක්ම මේ අඩුවක්ම අපිට පෙන්නලා දෙන්න ඇත්තටම ගුරුවරයෙක් අවශ්‍යයි. සත්පුරුෂයෙක් නොහිටියොත් අපිට කවදාවත් මේක තනියෙන් අවබෝධ කරගන්න ලේසි වෙන්නේ අපිට වැඩි ඉදිරියෙන් මාර්ගය වඩපු කෙනෙක් අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි මේ වර්තමානයේ මම දන්නවා මම මේ සාසනේ හිටපු කෙනෙක් විදිහට ගොඩාක් බෞද්ධයන්ට ගිහි පැවිදි ભેදයක් නැතුව ගොඩාක් අය අකීකරුකම මුරුදු ගතිය නැතිකම සහ මානය කියන මේ ගතියට යට වෙලා ගොඩාක් අය. ඒගොල්ලෝ හිතනවා ඒක තමයි ඒගොල්ලන්ගේ ධර්ම අවබෝධය කියලා. හැබැයි නෑ ඒගොල්ලන්ට පාර වැරදිලා. ඒකෙන් වෙන්නේ ඒගොල්ලන්ගේ ඉන්න ඉන්න ඉන්න යම්කිසි මට්ටමක් තියෙනවා නම් ධර්මයේ එතන එක තැන කැරකි කැරකි ඉන්නව ඉස්සරහට යන්නේ නෑ පල්දෙවි. සමහරට ආපස්සට පිරිහෙන පිරිහෙන තැන ඉඩකඩත් වැඩි වෙනවා. ඒ නිසා අපිට චුට්ටක් තේරුම් ගන්න ඕනේ මේ අපි යන්නේ කෙලෙස් ප්‍රහාණය කරන්න නම් අපිට පාර හරියට අහුවෙලා නම් කොහොමද කෙලෙස් වැඩි උනේ? කොහොමද අපිට අකීකරුකම වැඩි උනේ? කොහොමද අපි ළඟ මුරුදු ගතිය නැති උනේ? කොහොමද අපි ළඟ මාන්නේ වැඩි උනේ? එහෙනම් අපිට චුට්ටක් නිහතමානීකම තියෙන මොකක් හරි මගේ අවුලක් වෙලා. මේක ධර්මයේ වැරද්ද නෙමෙයි. මගේ පෞද්ගලික දෝෂයක්. මගේ කෙලෙස් වල දෝෂයක් කමටහන සුද්ධ වෙලා නැහැ. ඒ නිසා තමයි අපි ගුරුවරයෙක් අදහාගෙන මේ වැඩේ කරන්න ඉස්සරහට යා යුතු වෙන්නේ. එහෙම නැති වුණොත් අපි පැටලෙනවා. අපිට මේ ගුරුවරයාට සවන් දීමේ ගතිය නැති වුණොත්, එහුම්කන් දීමේ ගතිය නැති වුණොත්, Tamanගේ වැරද්ද වැරද්ද හැටියට බාර ගැනීමේ හැකියාව නැති වුණොත් වෙන්නේ ඔන්නෝක. ඒ නිසා මේ මුරුදු ගතිය තියෙන කෙනෙකුට භාවනාවේදී මොන වගේ බාධකයක් ආවත් ප්‍රශ්නයක් ආවත් කරදරයක් ආවත් එයායේ බාධකයට පණින්නේ නැහැ. ඒකත් එක්ක හැප්පෙන්නේ නැහැ. හැප්පිලා උත්තර හොයන්න යන්නේ නැහැ. එයා දන්නවා තැනේ හැටියට ඇනේ ගහගෙන වැඩේ කරගෙන යන්න. හැප්පෙන්නේ නැතුව වැඩේ කරන්න දන්නවා. මේක ඇත්තටම මධ්‍යම ප්‍රතිපදාවේ කෑල්ලක්. ඕක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. නැත්තම් අපි ඉන්නේ අන්ත දෙකෙන් එකක. මුරුදු ගතිය නැති වුණොත් එක්ක ගැටිලා මොකකට හරි අහුවෙලා එක්ක ඇලිලා මොකකට හරි අහුවෙලා. අපි එහෙම කරන්නේ නැතුව මේ බාධක ළඟදී ගොඩක් වෙලාවට වෙන්නේ ගැටෙන එකනේ. එතකොට එක අන්තයකට වැහැලා. ඒකට වැටෙන්නේ නැතුව එයා දන්නවා ජාම බේරගෙන ඒ අදාළ කාරණයට ගැලපෙන ලස්සනට වැඩේ කරගෙන යන්න ඒගොල්ලෝ දන්නවා. ඉතින් අපේ ලොකු සංසය තව ලස්සන උපමාවක් කියනවා මේ අධ්‍යාත්මික මග යන කෙනෙකු ළඟ තියෙන්න ඕනි ගුණයක් තියෙනවා හරියට එයාට පුළුවන් වෙන්න ඕනිලු රජෙක් එක්ක රෙඩ් කාපට් එකේ යන්නත් පුළුවන් වෙන්න ඕනි හිඟන්නෙක් එක්ක ගුම මැටි පොලවක ඉන්නත් එයාට පුළුවන් වෙන්න ඕනි සමසේ හොඳින් අහගන්න. මොකක්ද ඒකේ තේරුම? රජ කෙනෙක් එක්ක රතු පළසක් මත්තෙන් එයාට යන්න අවස්ථාවක් ලැබුණොත් ඒත් එයාට යන්න පුළුවන්. හැබැයි එයා හිටපු කලින් හිටපු අර தත්ත්වෙට නිග්‍රහ කරන්නේ අපි හිතමු එයා රතු පළස මතින් ගිය කෙනෙක් යම් කිසි දවසක හිඟන්නෙක් වගේ ගේ කටුමැටි පොළවක ඉන්න හම්බ වෙනවා. ඒත් එයා පසුතැවෙන්නේ එයාට ඒකේ ඉන්නත් පුළුවන් අරකේ ඉන්නත් පුළුවන් මේ දෙකටම සමසේ එයාට කටයුතු කරන්න පුළුවන් කිසිම ભેදයක් නැතුව. අපිට වෙලා තියෙන්නේ මොකද්ද? රෙඩ් කාපට් එකට ගියාට පස්සේ ගොම මැටි පොළවට බහින්න බැරි වෙනවා. එහෙම නැත්නම් ගොම මැටි පොළවේ හිටපු කෙනෙකුට රෙඩ් කාපට් එක යන්න ආරාධනාවක් ආවොත් බයයි ගහනවා. මං වගේ එකෙකුට පුළුවන් ද මේක යන්න කියලා. මෙහෙම වෙන්නේ නැහැ. හරියට පාර අහුණු කෙනෙකුට. ඒ කියන්නේ මේ මුරුදු සුවෙච්ච අනතිමානී ගති එක මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක හරියට අහුනොත් එයාට දැන් අහුවෙන්නේ රෙඩ් කාපට් එක යන්නද එයා දන්නවා ඒ කියන්නේ. එයාට ඊළඟ මොහොතේ අහුවෙන්නේ ගොම මැටි පොළවක හිඟන්නේක එක්ක ඉන්නද එයාට ඒක ඉන්න පුළුවන් සාදරව ප්‍රශ්නයක් නැහැ. ඒ තැනට අපේ මනස එනවා. ඉතින් මේ මෙන්න මේ ගතිය ඇත්තටම අපිට භාවනාව කියන එක වර්ධනය කරගන්න ඕන නම් අධ්‍යාත්මික කෙනෙක් දියුණු කරගන්න ඕන නම් ඇත්තටම අත්‍යවශ්‍යයි. ඉතින් මේ මුරුදු ගතිය කියන එක පරයන්කේදී හෝ භාවනාවේදී අපි සාමාන්‍යයෙන් මූලික කර්මස්ථානය කියලා එකක් ඉදිරියෙන් තියාගන්නවානේ. පරයන්ක භාවනාවේදීත් මූලික අරමුණක් තියෙනවා සක්මනේදීත් තියෙනවා එහෙම තියෙනවා. එතකොට ඒ අරමුණත් එක්ක බොහෝ වේලාවක් අපිට අපේ මනස පවත් ගන්න මේ මුරුදු ගතිය තමයි උදව් වෙන්නේ. එක අරමුණක බොහෝ වේලාවක් හිත පවත්වන්න බෑ මුරුදු ගතිය නැති වුණොත්. එතකොට ඒ මුරුදු ගතිය නිසාම අපිට ඒ අරමුණේ දැකිය යුතු සියල්ලම පෙන්වන්න පටන් ගන්නවා, පේන්න ගන්නවා. ඇයි අපිට අපේ ළඟ තියෙන අර මුරුදු ගතිය, තද නැති ගතිය නිසා, සුවච ගතිය නිසා අරමුණත් එක්ක යාළු වෙලා යාදීලා ඉන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ අපේ මනස තව තව කර්මන්නේ වෙනවා ඉස්සරහට යන්න තල්ලුවකුත් වෙනවා හරියට අර මැටි පිටක් වගේ මැටි මැටි මැටි වලින් වැඩ කරනකොට මැටි ටික දරද අපි හිතන්නේ මැටි පිටකින් කලයක් හදන්න ඕනේ භාජනයක් හදන්න ඕනේ කියලා මැටි ටික හයියට තිබුණොත් ඒක කරන්න බැහැනේ මැටි ඉතාම මු르දු මොලොක් විදියට ඕනිම අතකට නමන්න පුළුවන් විදියට ඉතාම මටසිලිටු සුවිකාරයේ ගුණයක් තියෙන්න ඕනේ මැටිවල. එහෙම මැටි පිටකින් විතරයි අපිට සාර්ථක භාජනයක් හදන්න පුළුවන්. මු르දු ගතිය තමයි ඇත්තටම කර්මන්නේ කරලා දෙන්නේ මනස. අපි හිතනවා නෑ තද ගතිය තියෙන්න ඕනේ හිත කර්මන්නේ කරන්න. කියන්නේ මේ අවදිය තියාගන්න නැහැ. මුරුදු මනසට තව බොහෝ දේවල් සපෝට් වුණාම ඉතාම හොඳින් මනස කර්මන්නේයි. ඕනි අතකට නම්මලා වැඩේ කරගෙන යන්න පුළුවන්. මැටි පිටක් වගේ වෙන්න ඕනේ. ඒ මුරුදු ගතිය කියන ගතිය ආවහම එතකොට ඒ මුරුදු ගතියට ආතාප වීර්ය කියන එකත් ආවට පස්සේ තමයි අපිට අපේ මනස යම්කිසි අරමුණක් අපි භාවනාව සඳහා ගත්තු අරමුණක් තියෙනවා ඒ අරමුණත් එක්ක එකට yaadila පවත් ගන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. එතකොට තමයි භාවනාව දියුණු වෙන්නේ. එතකොට මේ මුරුදු ගතිය තිබුණොත් අපි අර ඉස්සරහට ගන්න භාවනා අරමුණට මුහුණට මුහුණ දාලා කටයුතු කරන්න පුළුවන් වෙනවා. හුස්ම දිහා හුස්මත් එක්ක අපේ හිත පවත්වන්න ඕන නම් හුස්මට මුහුණට මුහුණ දාලා හුස්ම දිහා බලාගෙන හුස්මේ හිත පවත්වන්න පුළුවන් මේ මුරුදු ගතිය තිබුණොත්. ඒකට ආතාප වීර එකතු කරාට පස්සේ ලස්සනට භාවනාව වැඩෙනවා. සක්මණේකදී නම් සක්මණට මනස පවත්වන්න. අපි එදිනෙදා සතිය සතිමත් වෙනවා නම් එදිනෙදා වැඩකට හිත එල්ල කරන්න හිත පවත්වන්න මුරුදු ගතිය අවශ්‍යයි. ඒකට ආතාප වීර්ය දැම්මහම එක වරකට එක වැඩයි කියලා වර්තමාණයට අවදි වෙලා කටයුතු කරන්න පුළුවන්. ඕනම කරදරයකට අවදි වෙන්න පුළුවන්කම එනවා එතකොට. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඇත්තටම අත්කුසලයේ කියන එක අවශ්‍ය නම් ලෞකික වශයෙන් උනත් පුංචි මට්ටමකින් උනත් මනස ගැඹුරට දියුණු කරන්න ඕනි උනත් මේ ජීවිතේ නිවන් දකින්න ඕනි උනත් ඇත්තටම මේක අත්‍යවශ්‍ය ගුණයක් ඔබට ඒ ඕන මරමුණක් සාක්ෂාත් කරන්න. ඒ හරහා තමයි, ඒ ಗುಣ හරහා තමයි ඔබේ අධ්‍යාත්මය වැඩෙන්නේ. ඔබේ මනස දියුණු වෙන්නේ. ඔබේ නිවන් මඟ ඉස්සරහට යන්නේ. ඒ නිසා මේ පිරිත කියන එක සජ්ජායනයට හා ශ්‍රවණයට සීමා කරන්න එපා. ඊට වැඩිය එහා ගිය දෙයක් මේකේ භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ පිරිත ඔබේ ජීවිතේ බවට පත් කරගන්න. ඔබ හිතනවට වැඩිය වේගයෙන් ඔබට මේ සසර ගමන නිමා කරගන්න පුළුවන්. ඊටාම සුන්දර මානව ධර්මතා සහිත මිනිසෙක් බිහි වෙනවා. උත්සාහ කරලා බලන්න මුරුදු ගතිය ඔබේ මනසට එකතු කරගන්න. තෙරුවන් සරණයි.